කාංකා කියන්නේ සැකය, විමතිය, අවිශ්වාසය. මේක අපි සෑම කෙනෙකුටම තියෙන සිතේ ඇති වෙන ස්වභාවයක්. පෘථග්ජන පුච්චලයාගේ සිතේ ඇති වෙන ස්වභාවයක්. ආර්ය පුච්චලයාගේ නෙමෙයි. සෝවාන් වෙනතුරු අපිට සැකයක් තියෙනවා. අවිශ්වාසයක් තියෙනවා. විමතියක් තියෙනවා. ඒ නැති කරගන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මේ කාංකා විතරණ විසුද්ධියයි. අතීතේ මම හිටියද? මම හිටියේ නැද්ද? කවුරු වෙලා හිටියද? කෙබඳු කෙනෙක් වෙලා හිටියද? කවරෙක් වෙලා කවරෙක් වුණාද? කියන අතීතයේ පිළිබඳව සැකයක් තියෙනවා. විමතියක් තියෙනවා. අනාගතයේ පිළිබඳව සැකයක් විමතියක් තියෙනවා. අනාගතේ මම වෙයිද? මම නොවේයිද? කවරෙක් වෙයිද? කවරෙක් වෙලා කවරෙක් වෙයිද? කෙඹදු කෙනෙක් වෙයිද? ඒ ආකාරයෙන් අනාගතය පිළිබඳවත් සැකයක් තියෙනවා. වර්තමානයේ පිළිබඳවත් සැකයක් තියෙනවා. වර්තමානයේ මමද? මම නෙමෙයිද? කවුරු වෙනවද? කෙබඳු කෙනෙක් වෙයිද? මේ සත්‍ය කොහේ ඉඳලා මෙහි ආවද? මේ සත්‍ය කොහි යන්නේද? කියන මෙන්න මේ 16 ආකාරයේ විචිකිච්ඡාවක් සැකයක් අපට තියෙනවා. මේ දාස්‍යාකාර විචිකිච්ඡාව නැති කිරීමම විචිකිච්ඡාව අවසන්. සැකේ අවසන්. විමති අවසන්. හැබැයි ඒ ස්වභාවයට මනසපත් වෙනකොට තමයි දන්නේම නැතු අධිගමයකටපත් වෙලා ඉන්නේ. එචුලසෝතපන්න. ඔය දාස්‍යාකාර සැකවලින් එක සැකයක් හෝ තිබ්බොත් අධිගමයක් ලබන්න බෑ. ওই දාස්‍යාකාර විචිකිච්ඡාව නැති කිරීම පිළිබඳව දේශනාවේ තමයි කාංකා විතරණ විසඳ කියන්නේ. අපි දිට්ඨි විසුද්ධියේදී ඊ타මාත්ම පැහැදිලිව තේරුම් ගත්තා අවබෝධ කරගත්තා පිරිසිදු කරගත්තා නාම රූප දෙකක්මයි තියෙන්නේ කියන කාරණය. දේශනා රාශියකින් මම දැන් දේශනා 25කින් විතර තියෙනේම දිට්ඨි විසුද්ධි පිළිබඳව. නාමංච රූපංච. නාමයයි රූපයයි. අපට අවබෝධ කරගන්න තියෙන්නේ එච්චරයි. ඇයි ලෝකේ තියෙන එච්චරයි. නාමයයි රූපයයි. ඒ පිළිබඳව කරුණු 201කින් අපි විග්‍රහ කළා. කරුණු 201ක් අපි විවිධ ආකාරයෙන් බෙදුවා. විවිධ ආකාරයෙන් පරීක්ෂණ කළා. විවිධ ආකාරයෙන් සම්මර්ෂණය කළා. ඒ සම්මර්ෂණය කිරීම තුළ අපි උපදවාගත් ඥානයක්. මේ ධර්මය යම් කිසි කෙනෙක් පරිශීලනය කරලා මේ ධර්මයේ පිළිබඳව විමසනවා නම් එයාට මුලින්ම ඇති වෙන ඥානය තමයි සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණය කියලා කියන්නේ බෙදලා වෙන් කරලා බැලීමේ ඇති හැකියාව. බෙදා වෙන් කර බැලීමේ ඇති හැකියාව. ඒ සම්මර්ෂණ ඥානෙ. අපි කරුණු 201ක් ඒ සඳහා උපකාර කරගත්තා. ඒ 201ම විවිධ පැති වලින් විවිධ ආකාරයෙන් විවිධ ස්වභාවයන්ගෙන් අපි බෙදුවා. 28ක් රූප වලට බෙදුවා. දොරවල් 6කට බෙදුවා. ද්වාර 6ක්. අරමුණු 6කට බෙදුවා. විඥාන 6කට බෙදුවා. ස්පර්ශ 6කට බෙදුවා. සංඥා 6කට බෙදුවා. සංචේතන 6කට බෙදුවා. තණ්හා 6කට බෙදුවා. විතර්ක 6කටත් බෙදුවා. විචාර 6කටත් බෙදුවා. ස්කන්ධ 5කට බෙදුවා. පසුගිය දේශනාවල තියෙනවා මේ පිළිබඳව. ආයතන 12කට බෙදුවා. ධාතු 18කට බෙදුවා. කුණප කොටස් 32කට බෙදුවා. ඉන්ද්‍රිය 22කට බෙදුවා. භව 3කට බෙදුවා. ආයි භව 9කට බෙදුවා. පටිච්ච සමුප්පාදයේ අංග 12කට බෙදුවා. ඒ දෙසේ එකක් සම්මර්ෂණය කළේ අතීත වශයෙන් සම්මර්ෂණය කළා. අතීතයේත් එහෙමමද කියන එක සම්මර්ෂණය කළා. අනාගතයේත් එහෙමමද කියන එක සම්මර්ෂණය කළා. වර්තමානයේත් එහෙමමද කියන එක සම්මර්ෂණය කළා. ගොරෝසු ආකාරයෙන් අරගෙනත් එහෙමමද වෙන්නේ කියලා සම්මර්ෂණය කළා. ඒ කියන්නේ නාම රූප දෙකක්මද තියෙන්නේ කියන එක. සියුම් වශයෙන් අරගෙනත් පරීක්ෂා කළා. හීන වශයෙන්ුත් පරීක්ෂා කළා, ප්‍රනීත වශයෙන්ුත් පරීක්ෂා කළා. දුර තියෙන ඒවත් පරීක්ෂා කළා, ළඟ තියෙන ඒවත් පරීක්ෂා කළා. 11 ආකාරයකනොත් සම්මර්ෂණය කළා. ඇයි එහෙම කෙරුවේ? එහෙම කෙරුවේ අපිට ඒක පිළිබඳව සහතික කරගන්න. ඒක ස්ථාවර කරගන්න. ආයේ පිළිබඳව සැකයක් ඇති නොවන තැනට මනසපත් කරගන්න. තමයි ඒ ආකාරයෙන් බෙදුවේ. බෙදලා බැලුවා හම්බුනේ දෙකයි. ඔයත්තන්ට ඒ ආකාරයෙන් බෙදලා බැලුවොත් හම්බ වෙන්නේ කරුණු දෙකයි. ඒ තමයි නාමයයි රූපයයි. නාමය කිව්වේ සිත හා සිතුවිලි වලට රූපය කිව්වේ සතර මහා ධාතුන්ට ලෝකෙත් තියෙන ඔච්චරයි ඒ පිළිබඳව පිරිසිදු ඥාණය නිවැරදිව අවබෝධ කරගත්ත නුවණ ඥානය කියන්නේ නුවණට නිවැරදිව අවබෝධ කරගත්තා නම් නාම රූප පරිච්ඡේද ඥානයයි නාම රූප පිළිබඳව පිරිසිදුව දැනගන්නා වූ නුවණ එතනදී යම් ආකාරයකට මමත්වයේ කියන එක බැහැර වෙනවා මම කියන ස්වභාවයෙන් බැහැර වෙනවා. නමුත් අනාදිමත් කාලයක් අවිද්‍යාවත් එක්ක පැටලිලා ආපු. මනසේ දීර්ඝ කාලයක් රැඳුලා තිබුණේ මමත්වය. ඒ මමත්වය නැති කරගන්න මූලික අඩිතාලම අපි දිට්ඨි විසුද්ධියේදී දාගත්තා. ඇති කරගත්තා. ඒ විවිධ ආකාරයෙන් බෙදලා පරීක්ෂා කරලා බලලා තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා, වටහා ගත්තා. නාම රූප දෙකක් තියෙන්නේ. දැන් අපි අද ඉඳලා හොයන්නේ ඒ නාම රූප ඇති වෙන හේතු. ඇයි? නිස්සත්ත නිච්චීව. සත්‍යයක් නැහැ. ජීවයක් නැහැ. සත්‍යයක් ගැන කතා කරන්න ගත්තොත් සත්වයකට පුච්චලයකට වෙන දෙයක් ගැන කතා කරන්න ගත්තොත් අපිට කතා කරන්න වෙන්නේ වැරදි දර්ශනයක් තුළ ඉඳගෙන. වැරදි දැකීමක් තුළ ඉඳගෙන. වැරදි දැකීම කියන්නේ මිත්‍යා දිටි. එහෙනම් අපිට කතා කරන්න තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරයට මනාව විවරණය කළා තියෙන ආකාරයට අපිට කතා කරන්න වෙන්නේ සත්‍ය ඒ සත්‍ය තියෙන්නේ නාම රූප දෙකක්. ඒක තමයි පරම සත්‍යය. එහෙනම් මේ නාම රූප දෙකට මොකද වෙන්නේ? මේ නාම රූප දෙක කොහොමද හටගන්නේ? කොහොමද මේ නාම රූප දෙකේ පැවැත්ම සිද්ධ වෙන්නේ? ඒක කාංකා විතරණ විසුද්ධියෙන් පැහැදිලි වෙනවා. ඒ නාම රූප දෙකම හටගන්නේ හේතුන්ගෙන්. එතකොට අපි දැන් මුලින් සඳහන් කළා විශ්වයේ තියෙන්නේ නාම රූප දෙකයි. එහෙනම් මුළු විශ්වයම අපි සංක්ෂිප්ත කරලා ගත්තා කොටස් දෙකට. ඒතර ඒ කොටස් දෙකම හටගන්න හේතුන්ගෙන්ද කියන එක අපි හොඳට හොයනවා. හොඳට පරීක්ෂා කරනවා. හොඳට විමසනවා. එයින් ලැබෙන අවබෝධය, එයින් උපදවා ගන්න ඥානය කාංකා විතරණ විසුද්ධි ඥානයයි. එතනින් එහාට සැකයක් නැහැ. මේ නාම රූප දෙකක් තියෙනවා. නාම රූප දෙක හටගන්න හේතුන්ගෙන්. හොඳයි අපි බලමු. කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. අපි මේ 201ම ආපහු ගන්නවා. ඇයි 201කට බෙදලා නාම රූප දෙකක් හම්බුණා. දැන් ඒ 201 බෙදනවා. ඒ නාම රූප දෙක හටගත් ආකාරය හේතු. චක්ක ප්‍රසාද රූපය. සතර මහා ධාතුන් ගත්තත් ඕනොන්ට ප්‍රත්‍ය වෙනවා. පටවි ධාතුවට තනියෙන් පවතින්න බෑ. අනිත් ධාතු තුනම අවශ්‍ය වෙනවා. ආපෝ ධාතුවක් තෝනේ, තේජෝ ධාතුවක් තෝනේ, වායෝ ධාතුවක් තෝනේ. ආපෝ ධාතුවට තනියෙන් පැවැත්ම ගෙනියන්නත් බෑ. පඨවි ධාතුවත් ඕනේ, තේජෝ ධාතුවත් ඕනේ, වායෝ ධාතුවත් ඕනේ. තේජෝ ධාතුවටත් තනියෙන් පැවැත්මක් ගෙනියන්න බෑ. ලෝකෙම පවතින්නේ. ඒකට පඨවි ධාතුවයි, ආපෝ ධාතුවයි, වායෝ ධාතුවත් ඕනේ. වායෝ ධාතුවට තනියෙන් පවතින්නත් බෑ. වායෝ ධාතුවට පවතින්න නම් තද ගතියක් ඕනේ, දීර්ඝ ගතියක් ඕනේ, උෂ්ණයක් ඕනේ. මේ හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා. උදව් වෙනවා, පිහිට වෙනවා. පඨවි ආපෝ කියනේ තේජ වායෝ කියන එකට ප්‍රත්‍යයයි. වායෝ පඨවි කියනේ ආපෝ තේජෝ කියනකට ප්‍රත්‍යයයි. උපකාරයි. මේ හතරම ඕනෝන්ට උපකාරයි. ඕනොන්ට උපකාර වීමෙන් යම් ශක්තියක් නිර්මාණය වෙනවා. විශ්ව පවතින්නේ එකෙන්. ඒ ශක්තියෙන් විශ්ව පවතිනවා. ඒ ශක්තියන් හතර පිළිබඳව අපි කතා කරා. ඒ ශක්තියන් හතරෙන් සකස් වෙච්ච එකක් තමයි චක්කු ප්‍රසාද රූපය. තර චක්කු කිව්වේ ඇහැට ප්‍රසාද රූප ප්‍රසාද කියලා කියන්නේ පෙර භවයේ හැසිරිච්ච ආකාරයට සිත හැසිරිච්ච ආකාරයට සකස් වුනේ. පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයට. පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයට තථාගතයන් වහන්සේ වචනයක් දුන්නා චේතනා කියලා. චේතනා කියේ කර්මයට. ඒතරේ කර්මයට අනුව තමයි සිත හැසිරෙන්නේ. ඒ කර්මයට අනුව හැසිරෙච්ච සිතේ ඇතිවෙච්ච ස්වභාවය අනුව ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කියන මේ සුද්දාෂ්ටක කලාපේ හැඩය නිර්මාණය කළා. ප්‍රමාණය නිර්මාණය කළා. ඒකේ හටගැන්ම නිර්මාණය කළා. ඒකේ පැවැත්ම නිර්මාණය කළා. ඒකේ විනාශය නිර්මාණය කළා. එතකොට දැන් පෙර භවයේ කර්මය කියන්නේ නාම ධර්මයක්. සිත කියන්නේ නාම ධර්මයක්. සිතේ ඇති වෙච්ච ස්වභාවය චේතනා නාම ධර්මයක්. ඒකේ නාම ධර්මය ඇස නැමැති රූප ධර්මයට ප්‍රත්‍යයයි. ඇස කියන්නේ රූපය. චක්ක ප්‍රසාදය. චක්ක ප්‍රසාද රූපය. ඒතර ඒකේ හැඩය, ඒකේ කාලය, ඒකේ පැවැත්ම, ඒකේ අවසානය තීරණය කළේ පෙර භවයේ හටගත් සිතුවිලි වල ස්වභාවයයි. දැන් එතකොට බලන්න පොඩ්ඩක් කල්පනා කරලා අපි වර්තමානයේ ඇහැක් හදාගත්තද පෙර භවයේ අපේ සිත තුළ ගොඩනැගෙච්ච නාම ධර්මයන් හෙවත් සිතුවිලි හෙවත් ඒ නාම ධර්මයන් විසින් මේ ඇස නැමැති මේ සතර මහා ධාතුන්ගේ හැඩය, කාලය, පැවැත්ම අවසානය තීරණය කළාද? ගැඹුරින් ධර්ම දේශනා කරන්නේ. මෙතනින් එහාට ධර්මයේ ගැඹුරුයි. හැබැයි ඔය සියලු දෙනාට තේරුම් ගන්න පුළුවන්. මානසික මට්ටමක ඉන්නේ. ඒ නිසා තමයි මේ ධර්ම දේශනාවට දායකත්වය අරගෙන විශාල මුදලක් වැය කළා මේ ධර්ම දේශනාවට දායකත්වය අරගෙන වාඩි වුණේ. තේරුම් ගන්න පුළුවන්. සුදුසු මනසක් තියෙනවා. ඒ සංසාර පුරුද්දෙන් අරන් ආපු මනසක්. අපිත් එහෙමයි. ඔයත්ත් එහෙමයි. අපි යන්නේ නිවන හොයාගෙන. ඒක මේ සම්බුද්ධ ශාසනය තුල ලබන්න පුළුවන්. බැහැ කියනවා නම් ඒක යාගේ මානසික මට්ටමේ දුර්වලතාවයක්. උත්සාහවන්ත වුණ ඕනම කෙනෙකුට ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මගේ ශාසනයේ නිවැරදිව යම් කෙනෙක් මගේ ධර්මය නිවැරදිව පිළිපදිනවා නම් අනුගමනය කරනවා නම් මහණෙනි රහතුන් වහන්සේලාගෙන් ලෝකෙ හිස් වෙන්නේ නැහැ. රහතුන් වහන්සේලාගෙන් ලෝකෙ හිස් වෙන්නේ නැහැ. හැබැයි මගේ දහම නිවැරදිව ඒ ප්‍රතිපත්තියේ පිළිවෙතේ පිහිටලා පිහිටලා හිටියොත් රහතුන් වහන්සේලාගෙන් ලෝකෙ හිස් වෙන්නේ නැහැ. එහෙනම් නිවැරදි පිළිවෙත, නිවැරදි මාර්ගය, ආර්ය ශ්‍රාණික මාර්ගය. ලෝකෝත්තර පැත්ත. දේශනා කරන්නේ ලෝකෝත්තර පැත්ත. එහෙනම් පෙර භවයේ සිතේ හැසිරිච්ච ආකාරයට කියන්නේ කර්ම කියලා. කර්ම කියන්නේ නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්මය වර්තමානයේ මේ චක්කු ප්‍රසාදය නැමැති රූප ධර්මය හදන්න ප්‍රත්‍ය වුණාද නැද්ද? දැන් එතකොට හේතු කර්මයයි. ප්‍රත්‍ය සුද්දාෂ්ටක කලාපයයි. හරිද? ඇහැ කියලා ගන්න සම්මුති වචනයක්. චක්කු ප්‍රසාද රූපය කියන්නේ සම්මුති වචනයක්. අපි සම්මුතියෙන් දේශනා කරන්නේ අපි දේශනා කරන්නේ පරමාර්ථයෙන්. ලෝකය දකින්න සම්මුතියෙන් ලෝකය දැනගන්න සම්මුතියෙන් පරමාර්ථය දැක ගන්න. පරමාර්ථය දැක ගැනීම තුළ මේ ධර්මය අවබෝධ වෙනවා. අපි පුරු අපේ මනස පුරුදු වෙලා තියෙන්නෙම සම්මුතියෙන් ලෝකය දකින්න. ප්‍රඥාප්තියෙන් ලෝකය දකින්න. ලෝකය දැනගන්න. සම්මුති හේවත් ප්‍රඥප්තියෙන්. පරමාර්ථයෙන් ලෝකය දකින්න. සත්‍ය අවබෝධ වෙනවා. එහෙනම් වර්තමානයේ සතර මහා ධාත්වය සුද්දාෂ්ටක කලාපය ප්‍රත්‍යයයි උපකාරයි මොකටද චක්ක ප්‍රසාද රූපයට. ඒත රූපය කියන්නේ සුද්දාෂ්ටක කලාපය. ඒතර නාමයේ රූපයට ප්‍රත්‍යද නාමයේ රූපයට ප්‍රත්‍යයයි. එතකොට කෙනෙක්ගේ හැක් හැදුවද? නෑ. රූපය කිව්වේ සතර මහා ධාතුන්ට, කර්මය කිව්වේ නාමයට, සිත තුළ ගොඩනැගිච්ච ස්වභාවයට, ඒක නාම ධර්මයක්. එම් නාම ධර්මයේ ප්‍රත්‍ය වුණා වර්තමානයේ සතර මහා ධාතුන්ගේ හැඩය ඒකේ හටගැන්ම ඒකේ පැවැත්ම ඒකේ අවසානය තීරණය කළේ කර්මය විසින්. එතකොට ඇහැ මටයි තියෙන්නේ. අන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මට අයිති එකක් උතන නැහැ. මගේ කියන්න එකක් උතන නැහැ. මගේ ආත්මය කියන එකකුත් උතන නැහැ. මම කියන ස්වභාවිකුත් උතන නැහැ. මෙන්න මේ දික්ටි හතරෙන් අපි ගැලවෙන්නම ඕනේ. මම කියන්නේ දික්ටියක්. මගේ කිව්වොත් දික්ටියක්. මට අයිති කිව්වොත් ඒ දික්ටියක්. මගේ ආත්මය කිව්වොත් ඒ දික්ටියක්. මේ දික්ටි හතරෙන් අපේ මනස අයින් කරගන්න ඕනේ. එහෙනම් ඒ සඳහා සැකය නැති වෙන ආකාරයටයි මේ ධර්ම දේශනා කරන්නේ. කර්මයටත් හේතුවක් තියෙනවා. එයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මහණෙනි මම නිවන හැර අනික සියලුම දේවල් සංකතයි. සංකත කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. නිවන විතරක් හේතු ප්‍රත්‍යක් නැහැ. මොකද නිවීම ඒකට හේතු ප්‍රත්‍යක් පෙන්වන්න බෑ. නියුණු තැන නියුණා. අනිත් සියල්ල යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තද? හටගත් දේ තුල තියෙන්නේ සනේන් විනාශයක්. එහෙනම් කර්මයට හේතුවක් තියෙනවා. නිකං කර්ම කරන්නේ නිකං කර්ම සිත තුළ ගොඩනගෙන්නෙත් නෑ. කරන්නෙක් නෑ, කරවන්නෙකුත් නෑ, විඳින්නෙකුත් නැහැ, විඳවන්නෙකුත් නැහැ. සිතුවිලි ටිකක් හැදුනා. ඒ සිතුවිලි බලවත් වුණා. ඒ බලවත් වෙච්ච සිතුවිලි වලට කිව්වා කර්ම කියලා. ගොඩාක් බලවත් වෙච්ච සිතුවිලි වලට කිව්වා අபிසංස්කාර කියලා. අபிසංස්කාර මත තමයි විඥානය පවතින්නේ. සංකාරපච්ච විඥානං. එහෙනම් කර්ම වලටත් හේතුවක් තියෙනවා. කර්ම වලට හේතු මොකක්ද? කර්ම වලට හේතු අවිද්‍යාවයි තණ්හාවයි එහෙනම් අපට පෙර භවයේ අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. එයි අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනෝබෝධය. පෙර භවයේ තිබ්බ හින්දා නෙමේ භවයට ආවේ. පෙර භවයේ විද්‍යාව උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරා නම් අපි හැබැයි එහෙම ඇවිල්ලත් ඉන්නත් පුළුවන් කෙනෙක්. මුල් වරට චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා සෝවන් මාර්ගයේදී. මෙතන ඉන්න පුළුවන් එහෙම කෙනෙක්. මන් නෑ කියන්නේ. හැබැයි එයා එතන ඉඳලා හොයන්නේ සක්‍රදාගාමි වෙන්නේ කොහොමද කියලා. එහෙම කෙනෙක් මෙතන ඉන්නවා නම් එයා එකපාරක් භවයට එනවා, කාම භවයට. එයා ඉදිරි ටික හොයනවා. අපට කියන්න බෑ. අපට ಪರಿචිත්ත විචානන ඥානයක් නැහැ. දිව චක්කුත් නැහැ, දිව සෝතත් නැහැ. ඒ නිසා අපට කියන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් අභිඥා උපදවාගත්ත අයට එහෙම කියන්න පුළුවන්. එහෙනම් කර්මයට හේතුවක් තියෙනවා අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. තෘෂ්ණාව කියන්නේ සිතේ ගොඩ නැගෙන ස්වභාවයක්. ඒකත් නාම ධර්මයක්. එහෙනම් අපිට පෙර භවයේ එතකොට අවිද්‍යාව තිබ්බා පිළිගන්න වෙනවා. පෙර භවයේ අපිට තණ්හාව තිබ්බ තණ්හාවක් තිබ්බ. ඒ දෙකම සිතේ හැසිරිච්ච ආකාරයක් නේද? අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. මොකද්ද? අවිද්‍යාවට තියෙන හේතුව ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. ඇලෙන්නේ මනසින්, සිතින්. එහෙනම් ඒ ඇලෙනවට කිව්වා චන්දරාගය කියලා. චන්දරාගය කියන්නේ තණ්හාව. එහෙනම් පෙර භවයේ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම ඊටාත්ම නිවැරදි වෙනව මුලට පරීක්ෂා කළා. එහෙනම් අපේ චන්දරාගය හෙවත් ආශ්‍රව අපිට තිබ්බා. ඒ අනුව අවිද්‍යාව ක්‍රියාත්මක වුණා. නාම ධර්ම, ඒ නාම ධර්මයන් කර්මය නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍ය වුණා. ඒ කර්මය නැමැති නාම ධර්මයන් මේ චක්කු ප්‍රසාද රූපය නැමැති මේ සතර මහා ධාතුන්ගේ හැඩය නිර්මාණය කළා. ඒකේ හටගැන්ම නිර්ණ ඒ හටගැන්ම තීරණය කළා. පැවැත්ම තීරණය කළා. අවසානයේ තීරණය කළා. දැන් එතකොට චන්ද රාගය කියන්නේ නාම ධර්මයක්. ඒක ප්‍රත්‍යයයි අවිද්‍යාව කියන නාම ධර්මයට. ආශ්‍රව කියන්නේ චන්ද රාගය. ඒක අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය කර්මය නැමැති සංස්කාර හේවත් කර්මය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ කර්මය නැමැති නාම ධර්මය ඒ ස්වභාවය අනුව ඒ නාම ධර්මයේ රූප ධර්මයට ප්‍රත්‍යයයි. දැන් එතකොට කාගේද ඇහැ? එහෙනම් පෙර භවයේ මම හිටියද? මම හිටියේ නැත්. කවරෙක් වෙලා හිටියද? කවරේ කෙබඳු කෙනෙක් වුණාද? කෙබඳු කෙනෙක් වෙලා කවරෙක් වුණාද? කෙබඳු ආකාරයක් වුණාද? සැකයෙන් වෙන්න ඕනේ. මොකද්ද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? නාම රූප නාම රූප දෙකක ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙක. එන චක්කු ප්‍රසාද රූපය පිළිබඳව අපි නිවැරදිව මනසින් මින් ඉදිරියට අපි මනසින් විමසනවා නම් අපි ගන්න ඕනේ කොහොමද? කොහොමද කන්ටෝරි? නාම ධර්මයන් විසින් රූප ධර්මයන් සකස් කරා. එතකොට කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව මූල ධර්මයන්. මූල ධර්මයන් කිව්වේ පෙර භවයේ සකස් වෙච්ච නිසා මූල ධර්මයන්. ඒකට කිව්වා හේතු කියලා. ප්‍රත්‍ය ධර්මය මොකද්ද? ප්‍රත්‍ය කියන්නේ උපකාර. උදව් වෙච්ච ධර්මය, උපකාර වෙච්ච ධර්මය, ප්‍රත්‍ය ධර්මය. ඒ සතරම ධාතු ඒවා සුද්දාෂ්ටක කලපයයි. ඒන් උපන් ධර්ම චක්ක ප්‍රසාද රූපය. එතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍ය උපන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය දැනගන්න පරමාර්ථය දැකගන්න. ලෝකය දැනගන්න සම්මුතියෙන් ගැටලුවක් නැහැ. මොකද අපිට සම්මුතිය ඕනේ ලෝකේ ජීවත් වෙන්න. සම්මුතියෙන් බැහැර ලෝකේ ජීවත් වෙන්න බැහැ. සම්මුතිය අවශ්‍යයි ලෝකේ ජීවත් වෙන්න. තථාගතයන් වහන්සේ මහා කාශ්‍යප මෙහෙන්න කියලා කතා කළා විසක් නාම රූප දෙක මෙහෙන්න කියලා කතා කළේ නැහැ. එහෙම කතා කළා නම් අවුලක්. සතර මහා ධාතු මෙහෙන්න කියලා කතා කළේ නැහැ. එහෙම කතා කරන්න බෑ. අපි කතා කරන්න ඕනේ සමාජ ජීවත් වෙන්න ඕනේ, ගෙදර ජීවත් වෙන්න ඕනේ. ස්වාමියා භාර්යාව හඳුන ගන්න ඕනේ. දෙමව්පියෝ දරුවා හඳුන ගන්න ඕනේ. සම්මුති ලෝකේ සම්මුති ලෝකේ දැනගන්න මනස පරමාර්ථය තියන්න. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පරමාර්ථය දැකගන්න. කොහෙන්ද දැකගන්නේ? මනසින්. එතකොට අපි මනස කොහෙද තියෙන්නේ? මනස තියෙන්නේ දහමේ. මොන ධර්මද? සතර සතිපට්ඨානෙ. දැන් අපි මේ පරීක්ෂා කළේ චක්ක ප්‍රසාදයයිති කායानुපස්සනාවට. හරිද? දැන් එතකොට යක් කොහෙද ඉන්නේ? සතර සතිපට්ඨානෙ නෙමෙයිද? ඒන් එකක තමගේ මනස තියෙනවා. ඒතර සතර සතිපට්ඨානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයනෝ යම්බික්කෝ එමග්ගෝ. හරිද එතකොට? දැන් එතකොට අපි කොහටද යන්නේ? නිවනට යනවා කියලා තේරෙනවද? වැටහෙනවද? ඒ විදිහට මනස පැවැත්වුවොත් අපේ මනස නිවනටපත් වෙයි කියලා. ඔව් ඒක වෙනවම තමයි. ඒක තමයි සත්‍යය. ඇයි? දකින්න සත්‍යයි. පරම සත්‍යයි දකින්න. එන චක්ක ප්‍රසාද රූපය පිළිබඳව මෙතන ඉඳලා කොහොමද නුවණින් දැකගන්නේ? පරමාර්ථය දැකගන්නේ? හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. හේතු ප්‍රත්‍ය හේතු අවිද්‍යා තණ්හා උපාදාන තණ්හාව තියෙනවා නම් උපාදානයක් තියෙනවා. අවිද්‍යා තණ්හා උපාදාන නිසා කර්ම කළා. එතකොට අවිද්‍යාව කියන්නේ සිතේ තුල සකස් වෙච්ච ස්වභාවයයි. තණ්හාව කියන්නේ සිත තුල සකස් වෙච්ච ස්වභාවයයි. උපාදානය කියන්නේ සිත තුල සකස් වෙච්ච ස්වභාවයයි. ඒ අනුව සිත බලවත් වුණා චේතනා හැවත් කර්ම වශයෙන්. ඒ චේතනා ඒ සිත හැසිරිච්ච ආකාරයට චක්කු ප්‍රසාද රූපේ හෙවත් මේ ඇස්සේ හටගන්ම පටන් ගත්තා. පැවැත්ම තීරණය කළා. ඒකේ ස්වභාවය තීරණය කළා. ඒකේ කාලය තීරණය කළා. විනාශය තීරණය කළා. දැන් එතකොට ඇහැට මම කියන්නත් බෑ, මගේ කියන්නත් බෑ, මට අයිති කියන්නත් බෑ, මගේ ආත්මය කියන්නත් බෑ. ඇයි ආත්මය කියන්න බැරි? ආත්මය කියන්න බැරි. සනයක් සනයක් පාසා වෙනස් වෙන නිසා. ආත්මයක් කියන්නේ වෙනස් නොවන එකක්. එහෙනම් මේක ශණයක් ශණයක් ශණයක් පාසා වෙනස් වෙනවා. සිතත් ශණයක් ශණයක් පාසා වෙනස් වෙනවා. චක්කු ප්‍රසාද රූපය ශණයක් ශණයක් ශණයක් ශණයක් පාසා වෙනස් වෙනවා. විපරිණාම ධර්මයක් තියෙන්නේ. පෙරලනවා තියෙන ආකාරයෙන් අන්න ආකාරයක් ගන්න වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. තියනවාද එහෙම? පරමාර්ථය දැක ගන්න. ලෝකය දැනගන්න. පරමාර්ථය දැක. එහෙනම් ආයෙ සැකයක් නැද්ද? කොහමද එහෙනම් ඇහැ හැදුනේ? චන්දරාගය හෙවත් තණ්හාව මූලික වෙලා. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ samudāri සත්‍යයයි. මේ එතකොට ඇහැ දුකටයි තියකද්ද? දුකටයි තියක. ඇයි? ඇහැ නිසා අපි ශෝක වෙනවා. කනගාටු වෙනවා. හඬනවා. වැළපෙනවා. දුක්ඛ දෝමනස් යන්නේ නැහැ. එන්නේ නැද්ද? ඇහැ පොඩ පොඩ නොපෙනී යනකොට මොකක්ද වෙන්නේ අපිට? ශෝකයක් කනගාටුවක්. 40 පහුවෙච්ච ගමන් පත්තරේ ගත්ත පොත ගත්ත කියවන්න බොඳ වෙලා වගේ පේනවා. අයියෝ මට මේක දැන් පේනව අඩුයි. සතුට වෙනවද දුක් වෙනවද? ඈ හැදුවේ මොකද්ද එතකොට? දුකක්ද සතුටක්ද හැදුවේ? ශරීරයේ තියෙන සියලු මේවා වගේ තමයි. කෙස් ටික ඉදුණාම සතුට වෙනවද? ද දුක් වෙනවද? කන්නඩිය ගාවගෙන් හිටගත්තා. දැක්කා. කෙස් ගස් කීපයක් සුදු වෙලා තියෙනවා. සතුටු එක්ක සතුටු වෙයි. hina වෙන එක්කෙන අත උස්සන්න බෑ. සතුටු වෙන එක්කෙනා. ද ශෝක වෙනවා. ඉතින් මේක දුක්ඛක් නෙහෙම් පිටි. එයි මේකේ ශෝකේ උපදන කොයි වෙලේ හරි උපදන ශෝක. එහෙනම් චක්ක ප්‍රසාදේ හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්ම. හොඳයි හේතු අයින් කළොත් හැබැයි මූල හේතු අයින් කරන්න ඕනේ. මොකද්ද මූල හේතුව? චන්දරාගය හේවත් ආශ්‍රව හේවත් තණ්හාවයි. තණ්හාව චන්දරාගය. ඡන්දය කියන්නේ කැමැත්ත, රාගය කියන්නේ ඇලෙනවා. අයින් කළොත් ආශ්‍රව නැහැ. ආශ්‍රව නැත්තම් අවිද්‍යාව නැහැ. එයි ආශ්‍රව නැමැති නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. අවිද්‍යාව නැමැති නාම ධර්මය ආශ්‍රව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. මේ ධර්මතා දෙක ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. එහෙනම් ආශ්‍රව කියන්නේ චන්දරාගය හේවත් තෘෂ්ණාව නම් ඒක අයින් කළොත් මොකද වෙන්නේ? ඒක අයින් කළොත් අවිද්‍යාව අවසන්. අවිද්‍යාව අවසන් නම් කර්ම අවසන්. අවිද්‍යාව තුල ඉන්න තාක්කල් තමයි කර්ම කරන්නේ. තණ්හාව තුල ඉන්න තාක්කල් තමයි කර්ම කරන්නේ. එහෙනම් කර්ම අවසන් නම් චක්කු ප්‍රසාදය හටගන්ම අවසන් නිවුණා. ඇහැ නිවුණත් මන් දන්නේ. මෙන්න නිවීම. තේරෙනවද? ඇයි? හේතු අයින් කරා. හේතු අයින් කළොත් ඵලයක් හටගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ හේතු ප්‍රත්‍ය තුන් ආකාරයකට දේශනා කළා. මානසික මට්ටම උසස් බුද්ධිය උසස් ඥානවන්ත පුච්චලයට හතරෙන් දේශනා කළා. හතරෙන් දේශනා කළා. චතුරාර්ය සත්‍යය. මහණෙනි දුකක් තියෙනවා. දුකට හේතුවක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය මනස දුක් මේකට හේතුවක් තියෙනවා තණ්හාවයි ඒ තෘෂ්ණාව වයින් කළොත් ඇස කන නාසය දිව ශරීරය මනස නැවත හටගන්නේ නැහැ ඒ Nirodhayයි ඒ නිවනයි මහණෙනි ඒකට යන මගක් ඒ නිවනටපත් වෙන මගක් මම දේශනා කරනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආචීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සීල සමාධි ප්‍රඥා සීලයක් සමාදන් කෙරුවා වාඩි වෙනකොට එකඟ සිතින් බණ ඇහුවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැගිටින්නේ හැබැයි එකඟ සිතින් තන්පත් සිතින් අහන්න ඕනේ ශරීරය මෙතන තියලා මනස ඇවිදින්න ගියොත් අපිට මෙච්චර කල් උනේ ඕකයි එකඟ සිතින් බණ ඇහුව ඒ සමාධියයි. අවබෝධයෙන් නැකිට ප්‍රඥාවෙන් නැකිටින්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියවර තුන සම්පූර්ණ වෙලා නැද්ද? නැද්ද? දන්නේම නැතුව එතනට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් පැහැදිලිද? එහෙනම් හේතු අයින් කළොත් කවදා හරි අයින් කරන්න වෙනවා. එතකොට දාට හැණි වෙනවා. ඒ තාක්කල් ඇහැ ගිනි ගන්නවා. එයි. එහෙන් හොයන්නේ මනරන් රූප. ඇහැ ඇහෙන් හොයන්නේ මනරම් රූප, ලස්සන රූප, දැකුම් කළු රූප. දැකුම් කළු රූප උපදවනවා. හොයනවා. හොයන පුච්චල ඒ අනුව මනසේ ලකුණු දාගන්න. මේක හරි ලස්සනයි. මේක හරි පැහැපත්. මේක හරි හොඳයි. ඒක පණ ඇති එකක් වෙන්න පුළුවන්, පණ නැති එකක් වෙන්න පුළුවන්. ඒ අනුව මනසේ ලකුණු දාගන්නවා. මනසේ ලකුණු දාගෙන ඒක යන්තම් තරමක් ලස්සන නැහැ. ඒ අනුව ලකුණු දාගන්නවා. ඒක චුට්ටක් ලස්සන නම් ඒ අනුව ලකුණු දාගන්න. දාගෙන ඒකේ ආස්වාදේ විඳිනවා. ආස්වාදේ විඳින්නේ කොහොමද? විතර්ක කරනවා, ਵਿਚාර කරනවා. කල්පනා කරන ඒ රූප පිළිබඳව නැවත නැවත කල්පනා කරනවා. නැවත නැවත හොයා බලනවා. නැද්ද? නැවත නැවත කල්පනා කරනවා. නැවත නැවත හොයා බලනවා. කොහොමද මේ රූපය දැකලා ආස්වාදයක් විඳින්නේ, විඳින්නේ, විඳින්නේ කියලා. ඒක තමයි මේ මේ කෙලෙස් වල ස්වභාවය එකයි. නැවත නැවත හොයනවා. නැවත නැවත කල්පනා කරනවා. මොකක්ද වැඩෙන්නේ කියලා හිතෙනවද? මොකක්ද වැඩෙන්නේ? චන්දරාගය. චන්දරාගයයි වැඩෙන්නේ. මහණෙනි, ওই චන්දරාගය වැඩෙන අවස්ථාවේ මරණය සිද්ධ වුණොත් එක්ක අටමහ නිරේ එක්ක තිරිසන් ලෝකය දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්න කිව්වා. කැමැති දෙයන්ට. එහෙනම් අපේ විහින්නේද අපි යන්නේ? නොදන්නා කම හින්දා, නොතේරෙන කම හින්දා, නොවැටෙන හින්දා. එහෙනම් චන්දරාගය අයින් කළා, හේතු අයින් කළා. අවිද්‍යාව නැහැ, අවිද්‍යාව හේතු වෙනවා කර්මවලට, සංස්කාර හේවත් කර්මවලට, කර්මය හේතු වෙනවා එහි ස්වභාවය හදන්නට. එහෙනම් හේතුඵල ධර්මයක්ද තියෙන්නේ? අන්න තථාගතයන් වහන්සේ හතරෙන් දේශනා කළා දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය දුක්ඛ නිරෝධාර සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි ඒ හතරෙන් තේරුම් ගන්න බැරි නම් යමෙකුට අපහසුයි කියලා හිතෙනවා නම් 12න් දේශනා කළා. ඒත් හේතු ප්‍රත්‍ය. ඒ අවිච්ඡා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ඡාති ජරා මරණ 12න් දේශනා කරා. ඒ මධ්‍යයෙන් දේශනා කළා. ඒ තියෙන හේතුඵල. එකක් එකකින් එකකට එකකින් එකකට හේතු නිසා ඵල උපදවන ආකාරයයි. මම ඉදිරියේදී දේශනා කරන පිළිබඳ එකින් එකට විස්තර වශයෙන් දේශනා කළා. ඒ මොකෙන්ද? ප ဋ ාණේ. හේතුපච්චෝ ආරම්මනපච්චෝ අධිපතිපච්චෝ අනන්තරපච්චෝ සමනන්තරපච්චෝ සහජාතපච්චෝ අඤ්ඤමඤ්ඤපච්චෝ නිස්සරේපච්චෝ උපනිශ්‍රේපච්චෝ පුරේජාතපච්චෝ පච්චාජාතපච්චෝ ආසේවනපච්චෝ කම්මපච්චෝ විපාකපච්චෝ ආහාරපච්චෝ ඉන්ද්‍රියපච්චෝ ධානාපච්චෝ මග්ගපච්චෝ සම්පයුත්තපච්චෝ විප්පයුත්තපච්චෝ අත්තිපච්චෝ නත්තිපච්චෝ විගතපච්චෝ අවිගතපච්චෝති විස්තර වශයෙන් දේශනා කළා. එකකින් බැරි නම් අනිත් එකෙන් ගන්න. ඒකෙන් බැරි නම් අනිත් එකෙන් ගන්න. කොතනින් හරි අවබෝධ වෙනවා. ඒ අවබෝධ කරන්න තියෙන්නේ හේතුඵල ධම. හේතුඵල ධම අවබෝධ වුණොත් සැකය සැකයට ඉඩක් නැහැ. සැකය සහ මුලින් නැති වෙනවා. අපි තාම මේ හේතුඵල ධර්මතාවය නිවැරදිව අවබෝධ කරගත්තේ නැති නිසා තමයි මම තුර මම තුල හිර වෙලා ඉන්නේ. මගේ කියන ස්වභාවයට මුලා වෙලා ඉන්නේ. මට අයිතිය කියන ඒ ස්වභාවයට අපි රැවටිලා ඉන්නේ. මගේ ආත්මය කියලා අපි සැකයෙන් බලන්නේ. ඒ හතරම දික්ටි. එහෙනම් චක්කු ප්‍රසාද රූපය හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයක්ද? මගේ හැද. කල්පනා කරලා බලන්න. නුවණින් විමසන්න. බුද්ධියෙන් ගන්න. සත්‍ය සත්‍ය දකින්නවා නම් දකින්න තියෙන්නේ හේතු ඵල. ඒ හේතු ඵල මොකද්ද? නාමේ නාමයට ප්‍රත්‍යයයි. චන්ද්‍රාගය කියන්නේ නාම ධර්මය. ඒ නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මය ඒ සිතවිල්ලට ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මය ඒ සිතවිල්ල සංස්කාර නැමැති කර්ම නැමැති සිතවිල්ලට ප්‍රත්‍යයයි. ඒ සිතවිල්ල සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. නාමේ රූපයට ප්‍රත්‍යයද? නාමේ නාමයට ප්‍රත්‍යයද? මෙන්න ප්‍රවෘත්තිය. දැන් එතකොට කෙනෙක් ගැන කතා කළාද අපි? ඇයි? කෙනෙක් නැහැ කතා කරන්න. නාමයයි රූපයයි. හේතු ඵල. ඒතර හේතුඵල සත්‍යයේද එක් නැහැ. දැන් බලන්නකො අපි මොනතරම් රැවටීමකද හිටියේ කියලානේ. දැන් නැහැ රැවටීමනේ. මම හිතනවා නැහැ කියලා. හැබැයි ආයි දාගන්න එපා උතන දොරෙන් එළියට ගියාට පස්සේ. ඒක මම දන්නේ නැහැ. <laughs> මම සුද්ධ කරලා දෙන්නම්. ආයි <laughs> කිලිටි කරගන්න එපා. දිට්ඨිය ආයි කිලිටි කරගන්න එපා. හැබැයි අවිද්‍යාවේ ස්වභාවය ඒකයි. ඒ අවිද්‍යාව කියන්නේ තාමත්ම භයානකම දේ අවිද්‍යාව. එන සෝත ප්‍රසාද රූපය. සෝත කිව්වේ කනට. ප්‍රසාද රූපය. ප්‍රසාද කියන්නේ පෙර භවයේ සිත හැසිරෙච්ච ආකාරයට ලැබිච්ච එකක්. ඒකින්දයි ප්‍රසාද කියන්නේ. දැන් ප්‍රසාද දීමනා එහෙම තියෙනව නේද? ආයතනවල දෙන්නේ. හොඳට හිටියට දෙනවනේ. පැමිණීම අනුව. ඒකේ ආයතනයේ දියුණුව අනුව ඒකේ ප්‍රගතියට වැඩ කරපු ආකාරය අනුව ප්‍රසාද දීම නෑම දෙනවා. මේ කනත් ඒ වගේ තමයි. පෙර භවයේ සිත හැසිරුණා නම් හොඳ පැත්තට උපතින්ම හොඳ ඇහෙන කනක්. ඇහෙන ප්‍රසාද රූපයක්. පෙර භවයේ කාගේ හරි කනට දුන්නා නම් අත දිග ඇල්ලලා එකක් කන පැලෙන්නේ මේ භවයේ උපදිනකොටම පැලිච්ච එකම තමයි හම්බෙන්නේ. සතර මහා ධාතු විකෘති වෙච්ච එකක් හම්බෙන්නේ. ඉතින් කියනවා අනේ උප්පත්තියම කන් ඇහෙන්නේ නැහැ නේද? දැන් එයාගේ කන ඇහෙන්නේ නැද්ද? ද සතර මහා ධාතු විකෘති වෙලාද තියෙන්නේ. ඒකට හේතු මොකද? අතීතයේ මනස හැසිත හැසිරිච්ච ආකාරයයි හේතු. අතීතයේ සිත හැසිරිච්ච ආකාරය. දේශයෙන් කාගේ හරි කම්බුලට ගහන්නේ ආදරෙට. අත දිගෑල්ල තුන්න කම්බුල ටිකක් කනට. කන් අඩිය පිපුරවා. එදා ඉඳලා මේ මිනිස්යාගේ කන හෙන්නේ. දැන් මෙයාට උපදිනකොට ඒක චේතනාව දේශය මූලික කරගෙන හටගත්තු සිතුවිල්ලක් දේශය කියන්නේ නාම ධර්මයක් ඒ දේශය මූලික කරගෙන හැසිරුණා සිතේ ඒ ස්වභාවය නැද්ද ඒ හැසිරිච්ච ස්වභාවය ආවේග වුණා හැබැයි පාවිච්චි කරේ අත අත කියන්නේ සතර මහා ධාතු. ତර සතර මහා ධාතු කන කියන්නේ ඒ සෝත ප්‍රසාද රූපය සතර මහා ධාතු. අත කියන සතර මහා ධාතුන්ගේ නර සතර මහා ධාතු. තැළුවා. ඊගාව භවය උපදිනකොටම සෝත ප්‍රසාද රූපේ තැලිලා. දැන් එතකොට සතර මහා දැන් චේතනාව කියන්නේ සිතුවිල්ල. කර්මයයි, නාම ධර්මයයි. එතකොට නාම ධර්මයේ රූප ධර්මයට ප්‍රත්‍යද? කාට දාවේ එතකොට? ගෙහුවේ අනිත් එක්කෙනාට. ඇවිල්ලා තියෙන්නේ කාටද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙන්න සිද්ධ වෙන ආකාරය. ඒතර පුච්චලියෙකුට වෙන දෙයක්ද? නෑ. පුච්චලියෙකුට වෙන දෙයක් නෑ. මට තාත්තාට කන ඇහෙනවා. දරුවාට කන් ඇහෙන්නේ නැද්ද සමාජි? එහෙනම් එතකොට සෝත ප්‍රසාද රූපය කියන්නේ සතර මහා ධාතු ඒකේ හැඩය ඒකේ ස්වභාවය ඒකේ කාලය ඒකේ විනාශය තීරණය කළේ කවුද? පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරය නෙමෙයිද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ කර්ම කරන්න එපා කියන්නේ. ඒ සිතුවිලි ගොඩනගන්න එපා කියන්නේ ඒකයි. ඒ සිතුවිලි ගොඩනැගුවොත් ඒකේ ඵලභුක්ති විඳින්න වෙනවා. යහපත් සිතුවිලි වලට යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. අයහපත් සිතුවිලි වලට අයහපත් ප්‍රතිඵල භුක්ති විඳින්න වෙනවා. ඒ භුක්ති විඳින්නේ පුච්චලයක් නෙමෙයි. අර සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇතුව තමයි එන්නේ. එහෙම නැත්නම් යම් අනතුරකින් හරි ඒ විකෘතිතාවය ඇති වෙනවා. ඒක කියනවා උපපීඩක කර්මය කියලා. අහලා තියෙනවා. ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය ආදී වශයෙන් පැහැදිලි කරනවා කර්ම විභාගයේදී. මම ඉදිරියේදී කියනවා. පසුගිය දේශනාවලත් කියලා ඇති. එහෙනම් සෝත ප්‍රසාද රූපයට පෙර භවයේ හේතු. ඒතර ප්‍රසාද සෝත ප්‍රසාද රූපය කියන්නේ සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතුන්ගේ හැඩයේ ස්වභාවය සකස් කළේ පෙර භවයේ සිතුවිල්ල නෙමෙයිද? ඒ සිතුවිල්ල තමයි චේතනාව. චේතනහම් භික්කවේ. හ්ම්. ඒතොර ඒ සිතුවිල්ල ඒ නාම ධර්මයේ මේ රූප ධර්මයට ප්‍රත්‍යද? හොඳයි. ඒ කර්මය නැමැති නාම ධර්මයට අවිද්‍යාව නැමැති නාම ධර්මයේ ප්‍රත්‍යද? දැන් එතකොට පුජ්‍යලේද මේ කරන්නේ? මේ සිතුවිල්ලක් තව සිතුවිල්ලකට ප්‍රත්‍ය වෙලා ඒ සිතුවිල්ලේ නරක සිතුවිල්ල නිසා සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් නේද ඇති කරන්නේ? දැන් මෙතන ඉන්න කිසිම කෙනෙක් පෙර භවයේ කාගේ හරි කනට හානියක් කළා නැහැ. තේරෙනවද? ඒක තමයි ස්වභාවය. කන් දෙක හොඳට ඇහෙනවා. සමහර අයට අවුරුදු 20 දී අර ශ්‍රවණ ආධාරක ගහන් ඉන්නවා. ඔන්න නැද්ද? සමහර අයට අවුරුදු 90යි හොඳට කන් ඇහෙනවා. මේ අවසාන අවස්ථාවේ ඉන්නේ. දැන් එළියේ ස්ටෝප්පේ අනිත් අය කතා කර කර ඉන්නවා. හරි කියන. ආ ඔයාලා කතා වෙන්නේ මට ඇහෙනවා. අවුරුදු 90යි හොඳට කන ඇහෙනවා. නැද්ද? ඇයි ඒ? ඒතර කොහෙන්ද මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය අරන් ආවේ? පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයටද? ඒක තමයි සත්‍යය. එහෙනම් ඒ කර්මය නැමැති සිතුවිල්ලට අවිද්‍යාව නැමැති සිතුවිල්ල නාම ධර්මයක් අවිද්‍යාව නැමැති නාම ධර්මයේ ප්‍රත්‍යද? අවිද්‍යාව නැමැති නාම ධර්මයේ ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මයට ආශ්‍රව නැමැති නාම ධර්මයේ ප්‍රත්‍යද? ප්‍රත්‍යයයි. ආශ්‍රව කිව්වේ චන්ද රාගය හෙවත් තෘෂ්ණාවයි. එහෙනම් හොඳයි අපි හේතු අයින් කරමුකෝ. මූල හේතු එනවා දැන්. කණයිති දුක්ඛාරය සත්‍යයට. දැන් හේතුව අපිට අහු වුණා. මොකද්ද? චන්ද රාගය හෙවත් තණ්හාවයි. ඒ චන්ද රාගය නැමැති සිතවිල්ල අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය කර්මය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. කර්මය නැමැති නාම ධර්මය මේ රූප ධර්මයට ප්‍රත්‍යයයි. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? නිවනට බණ කියන්නේ. හේතු අයින් කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා හේතු අයින් කරන්න. දැන් මොකද්ද අයින් කරන්න වෙන්නේ හේතු? තණ්හාව අයින් කරන්න වෙන්නේ. කොතනින් කොහෙ මොන පැත්තෙන් මොන විදිහෙන් අරගෙන ආවත් එන්න වෙන මූලට ඒ එන්නේ තෘෂ්ණාව හේවත් චන්දරාගයට එන්නේ. ඒක අයින් කරන්න ඕනේ. එක දෙයක් තියෙනවා. කවද්දෝක අයින් කරන්නේ. ඒක මට තීරණය කරන්න බෑ. ඇයි? ඔයාලගේ තණ්හාව තියෙන ඔයාලා ළඟ. ඔයාලගේ චන්දරාගය තියෙන ඔයාලා ළඟ. මට ඒක අයින් කළ දෙන්න බෑ. මට දේශනා කරන්න පුළුවන් අයින් කරන අයින් කරගන්න විදිහ විතරයි. ඒක තමයි බුදු කෙනෙක්ගේ ස්වභාවය, බුද්ධ ශ්‍රාවකෙගේ, බුද්ධ පුත්‍රයෙක්ගේ ස්වභාවයත් ඒකයි. මග කියනවා මග යන නොයන එක තමන්ගේ වැඩක්. නිවැරදිව මඟ ගියොත් ওই දුක කියන එක නිවා ගන්න පුළුවන් අවසන් කර ගන්න පුළුවන්. හැබැයි ඒක කරන්නේ කවද්ද කියන එක අදත් ඕනනම් පුළුවන්. ලබන සතියෙත් පුළුවන් ඕන. ඊගාව මාසෙත් පුළුවන් 2021ෙත් පුළුවන්. හැබැයි මාරේ ආවේ නැත්තම්. ඊට කලින් එයා වොත් ඉතින් මට කරන්න දෙයක් නැහැ. මටත් බණ කීම අවසන් කරන්න වෙනවා හෙට යාවොත්. ඒක තමයි සත්‍ය නේ. එන දවස මම දන්නෙත් නැහැ. හැබැයි තථාගතයන් වහන්සේ නම් දන්නවා. මම දන්නේ අපි වෙන කාටවත් කියන්නේ ආයු සංස්කාරය අතහැරියේ මායාගේ ආරාධනාවෙන් අපට එහෙම ආරාධනාවක් කරන්නෙත් නැහැ. ආවාර ගත්ත ගියා. තේරෙනවද? එහෙනම් අපි මේ චන්දරාගේ හේවත් තෘෂ්ණාව කියන මේ සිතුවිල්ල නැමැති මේ නාම ධර්මය නාම ධර්ම එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා මේක. සිතේ අවශ්‍ය එක චිතක්ෂණයයි. මේ චිතක්ෂණයක් තුළ තමයි මේ ඇලෙන්නේ. එහෙනම් ඒක අයින් කරන්න යන්නේත් එක චිතක්ෂණයයි. මෙතන මේ එක චිතක්ෂණයෙන් අයින් කළා නැගිටින්නත් පුළුවන් ඕන්න. තේරෙනවද? හැබැයි කවදා හරි අයින් කරන්න එනවා. ඒ අයින් කරන්න වෙන්නේ එක චිතක්ෂණයෙන් තමයි අයින් කරන්න වෙන්නේ. නමුත් අපි ආයි නැවත නැවත ඇයි වැටෙන්නේ? අවිද්‍යාව හින්දා. අවිද්‍යාව හින්දා නැවත නැවත වැටෙනවා. විද්‍යාවට එනවා. මේ නිවැරදිව මේ එහෙනම් එතකොට පෙර භවයෙන් මේ භවයට කවුරු හරි ආවද? නැහැ. නාම රූප නාමේ නාමයට ප්‍රත්‍යයයි ඒ චන්ද්‍රාගය නැමැති නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි අවිද්‍යාව නැමැති නාම ධර්මය කර්මය හේවත් සංස්කාර නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි ඒ නාම ධර්මයේ මෙසෝත ඉන්ද්‍රිය එහෙම නැත්නම් සෝත ප්‍රසාද රූපේ හේවත් කනට ඒ කියන්නේ සතර මහා ධාතුන්ට එතකොට හැඩය නිර්මාණය කළේ දැන් මගේ කන කිව්වත් හරියද එතකොට කියන්න පුළුවන් කාදිදතුච්ච. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරන. ඔක කර්මයට අයිති. අයිතිකාරයෝ කර්මය වර්තමානයේ ඔක නිර්මාණය කළ දුන්නේ සතර මහා භූතයෝ. මහා භූත හතරයි. සුද්දාෂ්ටක කලාපේ. ආත්මයට දාන්න බෑ. සනෙක්ෂණක් චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙලා යනවා. ස්වභාවය. එහෙනම් අපි චන්ද්‍රාගය කණේ තියෙන චන්ද්‍රාගය ඒ සොත ප්‍රසාද රූපයේ තියෙන චන්ද්‍රාගය අපි දැන් අයින් කළොත් හේතු අයින් කළොත් කන නිවුණා. නිවුණා. ගාන ප්‍රසාද රූපේ. නාසය. මේ නාසය ඇතුලේ තියෙන බාහිර ගඳ සුවඳ ඇවිල්ලා ස්පර්ශ වුනහම දැනගන්න ස්වභාවයක ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙනවා. ඒ සිත් හදන ස්වභාවයක් තියෙනවා. ඒතර ඒක සකස් වෙලා තියෙන්නේ සතර මහා ධාතුවේවත් සුද්දාෂ්ටක කලාපයෙන්. ඒ සුද්දාෂ්ටක කලාපයේ හටගැන්ම පැවැත්ම, කාලය හා විනාශය කවුද තීරණය කළේ? පෙර භවයේ සිත හැසිරිච්ච ආකාරයයි. ඒ සිත හැසිරිච්ච ආකාරයට කිව්වා කර්ම හේවත් චේතනා හේවත් කර්ම. කර්ම කිවේ නාම ධර්මයක්. එතකොට මේ නාම ධර්මය හේතු. ප්‍රත්‍ය සුද්දාස්ත්‍රක කලාපයයි ඒන් උපන් ධර්මයක් ගාන ප්‍රසාද රූපයයි. එහෙනම් පෙර භවයේ කර්මය නැමැති නාම ධර්මයට අවිද්‍යාව නැමැති නාම ධර්මයේ ප්‍රත්‍යද? අවිද්‍යාව නැමැති නාම ධර්මයට ආශ්‍රව නැමැති නාම ධර්මයේ ප්‍රත්‍යයයි. ආශ්‍රව කිව්වේ තණ්හාව හේවත් චන්දරාගයයි. හොඳ හේතු අයින් කරමු. හේතු අයින් කරමු. අයින් කරන්න වෙනවා. කවදා හරි අයින් කරන්න වෙනවා. හේතු අයින් කරොත් ඔව් ඵලය නිරෝධයි. ඒ චන්දරාගය නැමැති හේතු අයින් කළොත් අවිද්‍යාව නැමැති ඵලය නිරෝධයි. අයින් වෙනවා. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මය ඒ හේතුව අයින් කළොත් කර්මය නැමැති ඵල නිරෝධයි. කර්මය නැමැති හේතු අයින් කරොත් නැවත සකස් කරන්න බෑ. සතර මහා ධාතුන්ට නාසයක් හෙවත් ගාන ඉන්ද්‍රියක් හෙවත් ගාන ප්‍රසද රූපයක්. එතකොට නාසයෙන් නෙවුණද? එතකොට දැන් අයින් කරන්න වෙන්නේ තෘෂ්ණාව හෙවත් චන්දරාගය නෙමෙයි. ඒතර බලන්න චතුරාර්ය සත්‍ය. එයි මේ නාසයයි දුක්ඛාර සත්‍යයට. ජීවා ප්‍රසාද රූප දිව මොකක් කියලාද හිතන්නේ සතර මහා ධාතුන්ගේ සතර මහා ධාතුන්ටයි තියන්නේ ඔක. ඕකේ හැඩය ඕකේ කාලය ඕකේ අවසානයේ තීරණේ කලි කවුද? පෙර භවයේ සිට හැසිරිච්ච ආකාරයයි. පෙර භවයේ සිට හැසිරිච්ච ආකාරයට කිව්ව චේතනා හැවත් කර්ම. ඒ කර්ම හැවත් චේතනා හැවත් ඒ සිතුවිලි හැවත් ඒ නාම ධර්මය මේ දිව නැමැති සතර මහා ධාතුන්ට ප්‍රත්‍යද? ප්‍රත්‍යයි උපකාර වුණා. ඒකෙන් තමයි මේක හැඩය, කාලය, හටගැන්ම විනාශය තීරණය කරේ. ඒතර කර්මය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මය සකස් වුණේ අවිද්‍යාව නැමැති නාම ධර්මය නිසා. අවිද්‍යාව කියන්නේ නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනෝබෝධය. අන්න ඒ නිසා ඒ සිතුවිල්ල නිසා ඒ නාම ධර්මය නිසා ඒ නාම ධර්මයේ කර්මය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යාව නැමැති නාම ධර්මයට චන්දරාගය හෙවත් ආශ්‍රම නැමැති නාම ධර්මයේ ප්‍රත්‍යයයි. චන්ද්‍රාගය කියන්නේ තෘෂ්ණාව. දැන් බලන්නකො මේ මුලට එන ලස්සන. දැන් මුලින් අයින් කරන්න ඕනේ. මුල කපන්න වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළ මේ සියලු දුක් හටගන්න මුල් දෙකයි අවිද්‍යාවයි තණ්හාවයි. ඉවත් කරන්න තියෙන්නේ ওই දෙකයි. හැබැයි අපි ලං කරන් ඉන්නෙත් ওই දෙකමයි. බුදුරජාණන් වහන්සේ ඉවත් කරන්න කියපේවා අපි ලං කරන් ඉන්නවා. ඉතින් දුකයිනේ. ඊට පස්සේ කියනවා දුකයි කියලා. ඉතින් ආඬනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා, වැළපෙනවා, ප්‍රියන්ගෙන් වෙන් වෙනවා, ප්‍රියන් එක එක් වෙනවා, කැමති දේවල් ලැබෙන්නේ, අකමැති දේවල් ලැබෙනවා. ඉතින් හරිනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අයින් කරන්න කියපේවා ලං කරන් ඉන්නවනම් දුකයි. නැත්තේ. තථාගතයන් වහන්සේ යමක් අයින් කරන්න කිව්වනම් අයින් කරන්නම ඕනේ. හරිද? ධර්ම දේශනාව අවසන් කරන්න කාලය අවසන් වෙනවා අපි ඉදිරියේදී ඉතිරි කරන දැන් පැහැදිලිද හේතු අයින් කරොත් කවදා හරි හේතු අයින් කරන්න හැබැයි හේතු අයින් කරන්න ගොඩාක් කාලයක් යන්නේ බය වෙන්න එපා එක චිතක්ෂණය යන්නේ පුළුවන් නම් කරන්න එක චිතක්ෂණය ඇයි චන්දරාගය කියන්නේ සිතුවිල්ලක් සිතේ ආයුෂ එක චිතක්ෂණයයි හටගන්නේ එක චිතක්ෂණයෙන් නම් අවසන් කරන්න වෙන්නේ එක චිත්තක්ෂණේ. වැඩි කාලයක් යන්නේ. හැබැයි අවබෝධය තුල තමයි අවබෝධය තුල තමයි අස් කරන්නේ. අස් කරන්නේ අවබෝධය තුල. දැන් කරන්නේ මොකක්ද? අවිද්‍යාව තුල. රැස් කරන. දැන් රැස් කෙරුව ඇති. අනාදිමත් කාලයක් සංසාරේ රැස් කරා රැස් කරා රැස් කරා රැස් කරා රැස් කරගෙන ආවනේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන්වත් අස් කරගෙන යන්නේ. අස්කරගෙන අස්කරගෙන අස්කරගෙන යටි. එදාට නෙවෙයි. සදාටම නිවෙනවා. එදාට දුක් අවසන්. හොඳයි ධර්ම දේශනාව අවසන් කරනවා. සෑම දිනකටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු